ටිකක් හැමෝටම ප්‍රයෝජනවත් සාපේක්ෂ ආකාරයේ සමුදේ දේශනාවක් ඉදිරිපත් කරනවා කියලා කිසේද ඒ අදහසත් ඉටු කරගෙන මේ දක්වා කරගෙන ආපු දේශනා මාලාවේ ඊළඟ දේශනාව ඉදිරිපත් කිරීමයි බලාපොරොත්තු වෙන්නේ සත්‍යඥාන සූත්‍රයේ අස්යෙන් කරන දේශනාව. සත්‍ය කියන්නේ හත සමාන කියන්නේ ස්ථාන ස්ථාන හතක කියන්නේ සත්‍යඥාන කියන කියලා අදහස්. මේ පංචස්කන්ධයේ පිළිබඳ එක එක ස්කන්ධයක් ගැන ආකාරයකින් අවබෝධයක් ඇති කරගත යුතු බවයි බුදුහාමුදුරුවෝ දක්වන්නේ නිවන් අවබෝධ කරගන්නට බලාපොරොත්තු වන කෙනෙක්. එනිසා ඒ උත්සාහ හතේදී ප්‍රමුඛ වේදනා සංඥා සංඛාර විඥාන කියන කොටස් පහේ එක එක ස්කන්ධයක් දක්වනවා. ඒ වගේම ස්කන්ධ සමදය ඒ ස්කන්ධ ඇතිවීම හේතුව ඒ ස්කන්ධ නිරෝධ වීම, නිරුද්ධ වීමේ මාර්ගය කියන කරුණු හතරක් එකෙක් ස්කන්ධයන් තුනේ ලැබෙන ආස්වාදය ආදීනවේ සහ නිස්සරණයයි කියන ලබන කොටස් තුනක්. කියන කොටස් තමයි වර්ග හත තමයි අපි අවබෝධ කරලා තියෙනවා. ඒකට මේ දක්වා රූප වේදනා සංඥා ගැන කතා කළා ඒක නිසාද කතා කරන්න තියෙන්නේ සංස්කාර කියන කොටස ගැන. සංස්කාර කියන වචනේ විවිධ සංවල ධර්මයේ සඳහන් වන වචනයක්. සෝපන්න කුල්‍ය ආකාරයෙන් සඳහන් වන සංස්කාර කියන කේ පොදු අර්ථයක් තිබෙනවා ඒක තමයි හේතුන් නිසා හටගත් දේවල් කියනවා. සබ්බේ සංඛාරා අනිත්‍ය ආදී වචන මේ අහලා තියෙන අනිත්‍යවත් සංඛාරා කියලා මරණ දේවල් වලින් දානවා. ඒ කියන්නේ අදහස් වන්නේ හේතෙන් හටගත් කමක් තිබෙනවා නම් ඒ සියල්ලම අනිත්‍යයි කියලා. දැන් භාවනා කරන පුද්ගලයන් විසින් ඥාන අවබෝධ කරගන්න නම් මේ සංස්කාර ලෝකයේ නිවන තත්ත්වය පැහැදිලි ලෙසම අවබෝධ කරගන්න ඕනේ. විශේෂයෙන්ම මේ සංස්කාර ධර්ම සෑම එකම අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව ඒ කියන ත්‍රිලක්ෂණ ධර්මයන් පැහැදිලිව අවබෝධ කරගෙන ඉන්නස්සල ඉතුම වෙනවා. ඊට අමතරව මේ සංස්කාර කෙරෙහි පළතිරින ස්වභාවය, නොයදී ස්වභාවය, මේ සංස්කාර නිරුද්ධ යන ආකාරයේ ආදී කරුණු දැසෙන්නේ. ඒක අමතර සංස්කාර සිටින් අතහරින්න පුළුවන්කම තිබෙන්නට ඕන. නිවන් අවබෝධ කරගන්නට නම්. එතෙන්දී මෙතෙන්දී අපට කරුණු හතක් තියෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා කොටස් වෙනවා. ඊළඟට පරිකීම කියන්නේ නිබ්බිදාව. මරණ කියන්නේ විරාගය. නිරුද්ධ වී යනවා කියන්නේ නිරෝධය. අතහරිනවා කියන්නේ පරිනිස්සාරය. මේ හතට සත්සංපස්නා කියලා සඳහන් වන්නේ මේ සත්සංපස්නාව වෙන ආකාරයෙන් මේ ස්කන්ධ පංචකය පිළිබඳ මන අවබෝධයක් ඇති කරගත් කෙනෙකුට තමයි නිවන් අවබෝධ කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට මේ පංචස්කන්ධ කතාවේ කියන සංස්කාර කියන වචනේ අර්ථය හේතුන් හටගත් දෙයක් කියන එක තමයි. නමුත් ඒ ඊයන්සේ එන්නේ නම් අපි මේ පංචස්කන්ධය කියන වචනේ සංස්කාර කියන වචනේ තේරුම් ගත යුතුයි. එතකොට හේතුන්ගෙන් හටගත් ධර්ම සංස්කාර කියන වචනයට රූපස්කන්ධයක් ඇතුළත්. ඒකත් හේතුන්ගෙන් හටගත් දෙයක්. මේකට රූප සමුදය ගැන කතා කරනකොට ඒක කියනවා. වේදනාවක් සංස්කාරය සංස්කාරයක් ඒකත් හේතන හොඳට දෙයක්. වේදනාව සමුදේ විස්තර කිරීම නිසා. ඊළඟට සංඥාව කියන එක සංස්කාරයක්. ඒක හේතුන් නිසා හටගන්නා නිසාය. මේ පසුවට කියන්න ධ්‍යාන විඥානය සංස්කාරයක් හේතුන් නිසා හටගන්නා ධර්මයක්. එතකොට මෙතන සංස්කාර කියන්නේ හේතුන්ගේ හටගන්නා වලට අමතරව වෙනස් සත්‍යයක් සඳහන්. සංස්කාර සංස්කාරවල ලෝකයේ තියෙන සෑම දෙයක්ම අනිත්‍යයි දුකයි අනාත්මයි සබ්බේ සංඛාරා අනිත්‍ය සබ්බේ සංඛාරා දුක්ඛ ආදී වශයෙන් ප්‍රකාශ කරන තැන්වල දැක්කේ මේ ලෝකයේ අනිත්‍ය දෙයක් හේතුන්ගෙන් හටගත්තා නම් ඒ සෑම දෙයක්ම අනිත්‍ය දෙයක් වෙනස් වෙනවා ඒ වගේම අවදුන් ආදී කරුණු ඒවා අනාත්මයි කියන කරුණයි කියන්නේ. එතකොට මේ සම්මේ සංඛාරා අනිත්‍යදී ආදී සංවල සංස්කාර කියන වචනේ විස්තර කරනකොට කියන පාදයේ පස්සේ කියන්නේ සියලුම සංස්කාර කියන්නේ ලෝකයේ තියෙන හේතුන් වලට සියලුම දේවල්. සාමාන්‍යයෙන් හේතුන් වලට හටගන්න හතගත්තේ නැති දෙයක් වශයෙන් කියන්නේ අසංකත ධාතුව කියලා. සංකත කියන්නේ හේතුන් හටගත්, අසංකත කියන්නේ හේතුන් හටගත්තේ නැති. නිවනට අසංකත ධාතුව කියලා ප්‍රකාශ වෙනවා. ඒ නිසා නිවන හැර අන් සියලුම දේවල් සම්මේ සංඛාරා කියන වචනයට ඇතුළත් වෙනවා. සම්මේ සංඛාරා අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් කියන විදිහට නිවන හැර අන් සියලුම සංස්කාර ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්මය කියලා ප්‍රකාශ කරනවා. ඒක අවස්ථාව සංස්කාර කියන පදයේ සඳහන් වෙනවා. තවත් අවස්ථාවක් තියෙනවා අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන ආදී වශයෙන් පටිච්ච සමුප්පාද ධර්මයන්වත් මේ හේතුඵල ධර්මතාවයන් ක්‍රියාත්මක වන විට සංස්කාර කියන වචනේ දෙන අවස්ථාවක්. එතන සංස්කාර කියන එකේ හේතුන්ගෙන් හටගත් ධම්මතා කියන අර්ථය හරි නම් ඊට වඩා වෙනස් අර්ථයක් එතන තියෙනවා ඊට වඩා එහා ගිය අර්ථයක් තියෙනවා අවිද්‍යාව පංච සංස්කාර කියන්නේ එතන ශුන්‍යාවි සංස්කාර අපුණ්‍යාවි සංස්කාර අනිත්‍යවි සංස්කාර වශයෙන් දැක්කෙන කුසල හෝ අපචන හෝ දුහනසි මේ වගේ තමයි මෙතන සංස්කාර කියන්නේ පංච සම්පාදන්නේ දැක්කෙන සංස්කාර කියනවා කියන්නේ අර්ථය ඒකයි එතෙන්දී අපි ගත්තොත් තියෙනවා මේ ලෝකයේ තියෙන සියලුම දේවල් අවිද්‍යාව පත්‍ය සංඛාර අවිද්‍යාව තුළින් හටගන්න සංස්කාරයක නිසා සංඛාර පත්‍ය වෙනවා විඥානය හටගන්නවා කියලා ඒ ධර්මයේ පැහැදිලිව අවබෝධ කරගන්නට බෑ එම නිසා පැහැදිලිව ධර්මය අවබෝධ කර ගැනීමට අවශ්‍යතාවයක් තිබෙනවා නම් පැහැදිලිවම අවබෝධ කරගන්නට ඕන එතන සංස්කාර කියන වචනේ ඒ ආකාරයෙන් තේරුම් ගන්නවා තව තිබෙනවා කාය සංස්කාර වචේ සංස්කාර චින්තනස්කාර කියලා සංස්කාර වේදන අවස්ථාවක්. මේක භාවනාව හා සම්බන්ධයෙන් කතා කරනවා නම් කාය සංස්කාර කියන්නේ පොල්පන්තම් දැක්කම කියලා නම් ආස්වාස්කාරවලට වචේ සංස්කාර කියන්නේ විචක්ක විචාරක ඇති සදාමයන්ගේ ක්‍රියාදාමයට ඊළඟට චිත්ත සංස්කාර කියන්නේ සංඥා වේදනා ධර්මයන්ගේ පැවැත්ම. එතකොට එතන භාවනා පැත්තෙන් කතා කරනකොට කාය සංස්කාර, චිත්ත සංස්කාර, වාචික සංස්කාර කියනවා. මේක සාමාන්‍ය නිදලා ජීවිතේ පැත්තෙන් කතා කරනකොට යම්කිසි වයින් කරන කායික වශයෙන් සිදු කරන කුසල කුසල ක්‍රියාදාමයක් නැත්නම් ඒවා කායික කාය සංස්කාරයි. වචනයෙන් පිට කරන කුසල කුසල කර්ම සංස්කාර තිබෙනවා නම් ඒවා වචේ සංස්කාර. ඒවා මේ සිතින් කරන කුසල කුසල කර්ම තිබෙනවා මේවාට කියනවා චිත්ත සංස්කාර කියලා. මෙම නිසාම බුදුරජාණන් වහන්සේ අවිද්‍යා පත්‍ය සංඛාරා කියන වචනය විස්තර කරන විට මා කලින් කියනවා කුසල අකුසල ධ්‍යාන කියලා. ඒක කියන බුදුරජාණන් වහන්සේ පසව අවස්ථාවක අවිද්‍යා පත්‍ය සංඛාරා කියන එක විස්තර කරනකොට ඒ සංස්කාර කියන පදේ විස්තර කරනවා කාය සංස්කාර, වාචික සංස්කාර, චිත්ත සංස්කාර කියලා. එතකොට එතෙන්දී අපි ලබාගන්න තොරන්තිය තමයි එතෙන්දී අපි අදහස් කරලා කියවන්නේ කායික වාචික මානසික වශයෙන් කරන ලබන කුසල කුසල කර්ම දානය, කර්ම ක්‍රියාවලියන් කියලා. එතකොට ඒ ආකාරයෙන් කායික සංස්කාර, වාචික සංස්කාර, චිත්ත සංස්කාර කියලා දෙයක් තියෙනවා. ඔය නිවන් ගියාට ඵල සම්මතවලට සම්බන්ධනකොට නිවන නිවන අත්දැකෙන්නට පුළුවන් එතනක් තිබෙනවා සබ්බ සංඛාර සමතෝ කියන පදේ ඒ සංසන්තාමේ සම්පන්නකම් ලැබිලා සබ්බ සංඛාර සමතෝ සම්බෝපදී පරිස්සම්මෝ සංනාප්පේ වේවාදෝ නිරෝධෝ නිබ්බානං කියලා නිර්වාණය විස්තර කරන පාඩයක් බුදුහාමුදුරුවෝ දක්වලා තියෙනවා එතෙන්නේ සබ්බ සංඛාර සමත කියන්නේ නිවන දකින්න නැත්නම් නිවනට අරමුණු වෙනවා. ඒකට සිතේ පැවැත්මක් තියෙනවා. සිතේ පැවැත්මට අරමුණු වෙන නිවන පවතිනවා. ඒ නිවන කියන එක සම්බන්ධයක්. ඒ ඒවා සංප්‍රයුක්ත වෙන්නේ ඒවා බැඳුණු සියුම් සුඛ වේදනාව, මෙලානික සුඛ වේදනාව ආදී ධර්මතා කියන මේ කාශයන් සංස්කාර ධර්ම හැර අනිත් සියලුම දේවල් එතන සම්බ සංඛාර සමතෝ සියලු අනිත් සියලුම සංස්කාර ධර්මයන් සමනය වෙනවා. එතන සංස්කාර කියන්නේ ඒ අර්ථය. අපේ පංචස්ස වෙනත් විවිධ තැන්වල සංස්කාර කියන අර්ථය දැක්කන සූත්‍ර පාඩ තියෙනවා. අපේ මෙතන පංචස්කන්ධය ගැන තියෙන සංස්කාර කියන්නේ බොහෝ විට අභිධර්ම කොන්තරණන් දක්වන්නේ ඒ සුඛේ වේදන කායික ධර්ම 52ක් තිබෙනවා. ඒ 52කින් වේදනාව වේදනා ස්කන්ධයට අන්තර්ගත වෙන නිසා සංඥා සංඥා ස්කන්ධයෙන් ඇතුළත් කරන නිසා එතකොට 52 ওই දෙක ගියාම තව 50ක් උතර වෙනවා. ඉතින් 50 සංස්කාර ස්කන්ධය කියලා දක්වනවා. මේ අභිධර්ම පොතේ දැක්වෙන ආකාරයෙන් දෙක තියෙනවා. නමුත් මේක ප්‍රායෝගික වශයෙන් අපිට එතරම් වැදගත් භාගයක් නෑ. ඒ අස්ස නිරූපණය. මොකද ඒවා ක්‍රියාත්මක කරලා අතදා බලලා ඒකෙන් යම් කිසි ප්‍රතිඵලයක් ගන්නට අපහසු නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ සූත්‍ර පිටකයේදී බොහෝ අවස්ථාවලදී සංස්කාර කියන වචනේ විස්තර කරනකොට කියන්නේ පංචස්කන්ධ තන පංචස්කන්ධ කතාවේ සංස්කාර කියන එක විස්තර කරනකොට කියන්නේ කාය සංස්කාර ඇහැට පේන රූප දෙනවා එතකොට කනට හෙන ශබ්ද තියෙනවා නාසයෙන් දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කායද සංඥා ස්පර්ශ මනසෙම දැනෙන වේදාරම මේවා අපිරිබල යම්කිසි සිතිවිලි පහළ වෙනවා නම් අන්නේ සිතිවිලි සම්දායට තමයි ඇතන සංස්කාර කියලා බුදුරජාණන් වහන්සේ දක්වන්නේ. ඒකට ඇහැට පෙනෙන රූප පිළිබඳ සිතිවිලි වලට කියනවා රූප සංකේතනා කියලා. සංකේතනා කියන්නේ සිතිවිලි. රූපයක් දැකලා සමහර ආකාරයෙන් හරි සිතිවිලි පහළ කරගන්නවා නම් ඒවට කියනවා රූප සංකේතනා කියලා. සමහර ලෝභ සිතිවිලි වෙන්න පුළුවන්, සමහර ද්වේෂ සිතිවිලි වෙන්න පුළුවන්, ඊර්ෂ්‍යා සිතිවිලි වෙන්න පුළුවන්. නැත්නම් අපි දමන රාග සිතිවිලි වෙන්න පුළුවන්, නැත්නම් තරහ මේ වෙන ආකාරයෙන් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි ආදී වශයෙන් සිතන කොට සංස්කාර වෙන්න පුළුවන්. නැත්නම් මේ ලෝකේ දැකලා නිරුක්ති වේවා නිරෝධී වේවා ආදී වශයෙන් සිතනයි සිතිවිලි කවනා සිතිවිලි වෙන්නත් පුළුවන්. නැත්නම් මේ ලෝකේ ධාතු වශයෙන් බලන පටවි ආපෝ තේජෝ වායෝ මේක තියෙන වෙන දෙයක් නෙවෙයි කියලා ආදී වශයෙන් බලන එමන් සිතිවිලි වෙන්නත් පුළුවන්. කොයි ආකාරයෙන් සිතිවිලි ආවත් ප්‍රඥාව ඇතුව හෝ ප්‍රඥාව නැතුව හෝ ප්‍රසන්නතාවයෙන් හරි අපසන් වශයෙන් හරි පවන ආකාරයෙන් හරි රූපයක් පිළිබඳ සිතිවිලි පහළ වෙනවා නම් ඒවට කියන රූප සංකේතන කියලා. මේ පංචස්කන්ධයේ මේ පංචස්කන්ධයේ සංස්කාර කියන වචනේ එක කොටසක්. රූප පිළිබඳ සිතිවිලි සංස්කාරය ඒ වගේම තමයි ශබ්ද පිළිබඳ සිතුවිලිය තියෙනවා. ඒකත් අර විදිහටම කුසල අකුසල ආදී විවිධ ප්‍රභේද තියෙනවා ඇති. ඕනම එකක් ගන්න පුළුවන්. ඕන ඒ ඕනෑම විවිධ ආකාරයෙන් තියෙන ඒ සංස්කාර ධර්ම වලට කියන ශබ්දය අසු කරගෙන පහළ වෙන නිසා ශබ්ද සංකේතනා කියනවා. රූපයේ අසු කරගෙන පහළ වෙන නිසා රූප සංකේතනා කියන්නේ ශබ්දය නිසා ඇති කර ගන්නා සිතුවිලි නිසා ශබ්ද සංකේතනා කියනවා. ඊළඟට නාසයෙන් දැනෙන ගඳ සුවඳ ආරමුණු කරන ඒ වගේම විවිධ සිතිවිලි කෙනෙකුගේ සුදුසුම ඇතිවන්නට පුළුවන්. ඒකට කියනවා ගන්ධ සංකේතන කියලා. ඒකට රූප සංකේතන, ශබ්ද සංකේතන, ගන්ධ සංකේතන තුනක්. තවත් කොටස් තමයි කියන දිවට දැනෙන විවිධ රස වර්ග මේ රසවල පිළිබඳව විවිධ සිතිවිලි කෙනෙකුගේ සිතට පහළ වෙනවා. ඒ සිතිවිලි ඔක්කොටම කියනවා රස සංකේතන කියලා. ඒ වගේම කයට දැනෙන විවිධ ස්පර්ශ. මේ කයට දැනෙන විවිධ ස්පර්ශ කියවහම බාහිර වශයෙන් ලැබෙන ස්පර්ශ විතරක් නෙවෙයි. පන්නේ ලෝකන් නැති ඕනෑම දෙයක් අසන ස්වභාවික දෙයක්වත් කායික ස්පර්ශවන්නට පුළුවන් සලංගාව වෙන ස්වභාවික දේවල්. එතකොට තමන්ගේම කය තමන්ට ස්පර්ශ වෙන්නට පුළුවන්. ඒ වගේම බාහිර කය දැන් කයින් මත පිටපස්සට පමණක් මේ කය ඇතුලේ අභ්‍යන්තරයෙන් පවා ඒ කායේ ඇඳුම්කය යම්වන් ඒවල් වදිනවා කියන්නේ ආපෝ ධාතු වලින් පුළුවන් කටවි ධාතු තේජෝ ධාතු වායු ධාතු වගේ කොටස් ශරීරයේ ඇතුළෙම ස්පර්ශ වීම තුළින් කායික වේදනාවල් කායික විඥානයන් පහළවන්නට පුළුවන්. එතකොට කායයට දෙන්න මම ශරීරයේ සම මතකිටෝ ශරීරයේ ඇතුළට දැන් ඇතුළට පවර කොට දෙකට හරි දැනෙන ඒ දැනීම අරමුණු කරගෙන යම් කිසි සිතිවිලි සංදායක් ඇති වෙනවා. අන්න මේ පෘථිවි සමූහයටම අපි කියනවා පොත්සම්බ සංකේතනා කියලා. ඒ පොත්සම්බ කියන්නේ කායයෙන් දැනෙන දේවල් ස්පර්ශයෙන් දැනෙන දේවල් කියන අර්ථය. එතකොට ස්පර්ශයෙන් දැනෙන දේවල් පිළිබඳ සිතිවිලි වලට කියනවා පොත්සම්බ සංකේතනා. ඊළඟට මනසට විවිධ දේවල් ලැබෙනවා. දැන් මේ දක්වා කියපේවා කායයට, මේ ඇහැට, කනට, නාසයට, දිවට, ශරීරයට. මේවා පිළිබඳ සිතුවිලි ඒ වර්තමාන සමයේ ඇතිවන දේවල්. ඒ කියන්නේ ඇහැට රූපයක් දැන් දැක්කම ඇති වෙන සිතුවිලි වලට රූප සංකේතන කරනවා. ඊයේ දැකපු රූප පිළිබඳ සිතිවිලි ඇතිවෙනකොට ඒකට රූප සංකේතනා කියන වචනයට වඩා සුදුසු වන්නේ මනෝ සංකේතනාවේ ඒක මනසෙන් අපි දකින දේවල් පමණයි. ඒ ඇහැට පේන ඇහැට පේන රූපේ අරමුණ වෙලා ඒ රූපේ පිළිබඳ තමයි සිතිවිලි ඇති කරගන්නේ. නමුත් දැන් ඒ ඊයේ දැකපු රූපයක් හිතනකොට ඇහැට නෙමෙයි රූපේ දකින්නේ මනසින් ඒක අරමුණ ගන්න. ඒක නිසා ඇතන ක්‍රියාත්මක වන මනෝ සංකේතනා කියලා තේරුම් ගැනීම තමයි වඩා නිවැරදි. කනට ඇහෙන ශබ්ද පිළිබඳ නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කායට දැනෙන වේදේ ස්පර්ශ මේවා පිළිබඳව අතීතයේ හෝ අනාගතයේ අනාගතයේ ඇතිවෙන්නේ මොකද ශබ්ද ගඳ රස පොට්ටම්බ කියන අරමුණ පිළිබඳව යම් කිසි දෙයක් තියෙනවා ඒ නම් වලින් හඳුනා ගන්නවට වඩා ඒ කියන්නේ ශබ්ද සංකේතනා ගන්ධ සංකේතනා ආදී වශයෙන් හඳුනා ගන්නවට වඩා උචිතවන්නේ සුදුසුවන්නේ මනෝ සංකේතනාවෙන් ඒවා හඳුනා ගැනීම මොකද ඒක මානසික කරන ක්‍රියාදාමයක් කියන්නේ මනසෙන් ඒක අරමුණු කරනවා ඒතර මනෝ සංකේතනා කියන්නේ අතීත වශයෙන් අනාගත වශයෙන් ඇති වෙන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන පොට්ටබ්බ පිළිබඳ සිතිවිලි එකකට අනාගතයේ පිළිබඳ ඒ අරමුණු සම්බන්ධව තියෙන සිතිවිලි තමයි පැනසෙන්න මනෝ සංකේතනාව. වර්තමාන වශයෙන් ඇති වෙන විවිධ දේවල් පිළිබඳව මනසේ සිතිවිලි ගන්නට පුළුවන්. එතකොට මේ ඉන්ද්‍රියන් අරමුණු නොවන මනසට මාර්ගුණ ධර්මතාවයන් තියෙනවා. ඒ කියන්නේ ඇහැට වෙන රූප අරමුණු කරන්න පුළුවන් ඇහැට පමණයි. වෙන ඉන්ද්‍රියකට ඒක කරන්න බෑ. පායට හෙන ශබ්ද අරමුණු කරන්න පුළුවන් කණ්ඩ කම් නැගෙන විදිහට දෙයක කරන්නද බැහැ. අනිත් ඉන්දියන්ටත් එහෙමයි. නාසය දිව ශරීරය කියන. ඒවට අනිත් ඉන්දියන්ගේ කරන ක්‍රියාවන් කරන්නට බැහැ. මනසට එහෙම නෙවෙයි. ඕනෑම ඉන්ද්‍රියකට අරමුණු දෙයක් අරමුණු කරන්නට පුළුවන් සුඛය පහළ කරගන්නට පුළුවන්. ඒවා සමහරවිට මනසට විතරක් අරමුණු වල දේවල්. අන්න එවැනි දේවල් පිළිබඳ සිටින්නේ ඔක්කොම මනස සංකේතන. කියන්නේ මනසින් යම් කිසි දෙයක් හිතලා ඒ පිළිබඳ සිටින පහල කරගන්නවා නම් ඒ සෑම එකක්ම මනස සංකේතන. මේ මතකයේ තියෙන අපේ ඔය සංස්කාර ස්කන්ධය හය ආකාරයකින් බුදුහාමුදුරුවෝ දේශනා කරලා ඒ හය ආකාරය තුන. මතකයේ තියෙන දැක්කන අර්ථය ඔබ තමයි. ඒ කියන්නේ රූප සංකේතනා, ගන්ධ සංකේතනා, ගන්ධ සංකේතනා, රස සංකේතනා, පොට්ටබ්බ සංකේතනා, ධම්ම සංකේතනා. හැබැයි මේ පායෝල් වශයෙන් ගැඹුරෙන් ඕක බලනකොට ඔය හයක් වශයෙන් කියවට උතර තියෙන එක. ඇහැට රූපයක් වෙනත් පිටුලියක් වෙන තමන්ගේ සිත තුළ. අනන් සම්බයක් වෙනුනත් ඒකවල බලන සිතුවිලි පහළන්නේ සිත තුළ අනෙක් කුණ්ඩයක් තියෙනවා. ඒක නිසා මෙතන තියෙන්නේ අත්වශයෙන්ම මනෝ සංකේතනාමය ක්‍රියාදාමයක් පමණයි. නමුත් මේ මනෝ සංචේතනාවන් ඇතිවීමට උපකාර වූ වෙන ඉන්ද්‍රියන් හා අරමුණු නිසා ඒවා පාදක කරගෙන මේ අරමුණු තුනේ අරමුණු නොනේ ඒ සංස්කාර හඳුන්වන්නටයි බුදුහාමුදුරුවෝ වචනේ ප්‍රකාශ කළේ. කියන්නේ රූප නිසා පහළ වෙන සිතිවිලි රූප සංකේතනා කරනවා. රූපය තුළ නෙවෙයි සංකේත දෙන්නේ, ඇහැ නෙවෙයි සිතිවිලි. ඒකට තමන්ගේ සුඛ තුළයි මේ රූපේ පිළිබඳ සිතේක පවතිනවා. ඉතින් ආක සංකේතනා කියලා කියුවට ඇත්ත වශයෙන්ම ඔතන තියෙන්නේ මනෝ සංකේතන. ඒකයි මම කියුවේ මේ සිතේන ගැනම ප්‍රායෝගික පැත්තට. සම්දේ පිළිබඳ සිතේ කියුවට සම්දේ ගැන සම්දේ තුළ කිසිම සිතේ නෑ. අනතුරක් තිබුණ සිතිවිල්ලක් ඇති වෙන්නට බෑ. නමුත් තමන්ගේ සිත තුළයි ඒ සිතිවිල්ල ගලා යන්නේ. මේක නිසා ශබ්ද සංකේතනා කිව්වට එතන තියෙන මනෝ සංකේතනාවන් කියලා දාන්නේ. මේ නිසා තමයි අතීතයේ හෝ අනාගත සිතිවිලි අරමුණු අරගෙන සිතිවිලි ඇති කරගන්න පුළුවන්. ශබ්දයෙන් නැත්නම් රූපය තුලින් අපිට සිතිවිලි ගැන දෙනවා නම් දැන් තියෙන රූපයන් නිරුණාන් පස්සේ පස්සේ සිතිවිලි ඇති කරගන්න බෑ. ඒ සිතිවිලි වෙන පසුවට හෝ අතීත දේවල් ගැන හෝ සිතිවිලි ඇතිවන්නේ අත්‍යවශ්‍ය නිසා නෙවෙයි. මේ සංජේතනා කියන ධර්මතාවයන් ඔක්කොම සුපතල ක්‍රියාත්මක වන නාම ධර්ම පානයි. එන්න මේකේ සාහොදෙන් සංස්කාර සංවේදනය ගන්නකොට තේරෙන ගැටේකම කාරණාවක්. සංස්කාර ස්කන්ධය කියන්නේ පංචස්කන්ධය මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දේ සංස්කාර කියන්නේ එතකොට රූප සංකේතනා, ශබ්ද සංකේතනා, ගන්ධ සංකේතනා, රස සංකේතනා, පොට්ටබ්බ සංකේතනා, ධම්ම සංකේතනා කියලා ප්‍රකාශ කරන බුදුහාමුදුරු දේශනා කර තිබුණාට සත්‍ය වශයෙන් එතන සිදුවන්නේ මනෝ සංකේතනා වගේ ක්‍රියාදාමයක් පමණයි කියන එක තේරෙනවා. මෙන්න මේක හරියට තේරුම් ගන්න ඕනේ ප්‍රඥාව දිනුනම් ගැඹුරුනම් මේ ගැඹුරු ප්‍රශ්නාවේ මට්ටමට තමන්ගේ අවබෝධමේ අවබෝධයේ මට්ටමේ තරමට යම්කිසි අවබෝධයක් ලැබෙනවා ඊට වඩා අයිහායක. ඒක තමයි මේ ලෝකයේ තියෙන සියලුම දේවල් තමන්ගේ සිතිවිලි හදාන කිසිවක් නොවේ කියන එක. මොකක්වත් වෙන දෙයක් නෙවෙයි. සත්‍යය ඒකයි. කියන්නේ වෙනකට මේක මොනවට සමහර වෙලට තේරෙන්නේ නැහැ. මොකක්වත් මේ ලෝකේ දෙයක් නැහැ කියනවොත් ඒවා කියන්න බෑනේ දැන් ඇහෙන්න මේ රූප තියෙනවා, කනට හෙන ශබ්ද තියෙනවා, නාසයෙන් දැනෙන ගඳ සුවඳ තියෙනවා, දිවට දැනෙන රස තියෙනවා, කයට දැනෙන විවිධ ස්පර්ශ තියෙනවා, මනසේ දැනෙන විවිධ දේවල් තියෙනවා කියලා ඕන කෙනෙකුට තර්ක කරන්නට පුළුවන්. එතකොට අපි කියන්නේ කිසිවක් සත්‍ය වශයෙන් නෑ තමන්ගේ සිත තුළ සිතිවිලි ටිකක් ඇති නැති යාම හැර වෙන මෙතන මොකක්වත් නෑ කියන එකයි අපි කියන්නේ බඳුන අක්ෂයක් කියන ගම්ගේ අක්ෂයක්. එතකොට මතු විචාරකයට වඩා එහා මේ තැනක් ඔය ගම්බීරාක්ෂේ දැන් උදාහරණ වශයෙන් අපි කතා කරනවා නම් අපේ දැන් දළදා මාර්ගවට අපි ගියවුදයන් කවදායි ගියේ ඒ දළදා මාර්ගව පැත්තක තියෙනවා නැහැ කියනවා නෙවෙයි නමුත් අපි සිතින්නේ සිහිපත් කරනකොට ඒ පිළිබඳ සිතිවිලි ටික සමාගයේ සුදුසුන ඇති නැති යාම හැර වෙන මොකක්වත් නැහැ අපි දැන් ගියවුදයන් මේ මාස කවදායි දවසේ ගියන ගැන අපි සිහි කරනවා දැන් අපේ සිත තුළ සිතිවිලි ටිකක් ඇති වෙනවා ඒක ඇතුන්නේ නැත්නම් දවඩා මාර්ගව තියෙනවා කියලා අපි දන්නේ නැහැ. තියෙන බව තේකට දන්නවා. තේකේ නැත්නම් හේම ගැන ඒක හැඟීමක් නැහැ. දන්නේ කියන්නේ ඒක ඒක පිළිබඳ කිසිම හැඟීමක් නැහැ. එතකොට හෙට අපි මේ බලන්න යනවා දර්දාමාන බව දර්දාමාන සූදානස්කාර කරනවා අන්න සූදානමාන කරන්න කියනවා කියලා කිසි කෙනෙකුට ඒක සමාන වේ සිතේ තියෙන සිතේ දැන් හිත තියෙන එක කොහොමද මේ හිත පවතිනට තිබෙන එක අඩ පවතිනවා කියලා කියන්නේ මේ හිත පවතන ආයතනයක්. එතකොට අපිට දැන් ගියලා දරණා මහන්සියට වන්දනා කරනවා කියලා අපි ඔක්කොම එතන ඉන්නේ කියලා. එතන උදගෙන අපි වන්දනාව කළා. ඊළඟට පවතින්නේ සමංගේ හිත දොර පවතින සිටිවිලි ටිකක් පමණයි. සත්‍ය වශයෙන් දලදා මාර්ගාවක් නැහැ අපිට තුනක හරවන නාම කන්ව ටිකක් පමණයි කියන්නේ. කන පිළිබඳ පහළ වෙන කන ඇතුළු කරගෙන පහළ වෙන සිතුවිලි ඔක්කොම ඒවානි තමයි. නාම ධර්ම ටිකක් ඇති වී නැති යාම හැර උතන වෙන ක්‍රියාදාමයක් නැහැ. නාසය පිළිබඳව ඇති වෙන නැත්නම් නාසය හා සම්බන්ධව පහළ වෙන කඳ කොඳ පිළිබඳ සිතුවිලි ඔක්කොම ඒමයි අනිත් ඉන්ද්‍රියන්ට ඒවා වෙනවා. මේවට රස කාය ස්පර්ශ මනසට නිදාරන. එතකොට මේ අවබෝධය හරියට සංස්කාර සම්බන්ධය ගැන තේරුම් ගන්නකොට ඇති කරගත යුතු අවබෝධය. සමහරවිට අවබෝධයක් ඇති වෙනකොට තේරෙනවා මොකක්ද මේ ලෝකේ පවතින්නේ සිතිවිලි ටිකක් පැහැදෙනවා තමයි මේ සංස්කාර සම්බන්ධ ලෝකෙට. ඒ සිතේ දිගම තියෙනවා ඒක හරියට පැහැදිලිව දකින්න පුළුවන් නම් මේ සිතින් දැනුම තියෙනවා දැනුම තියෙනවා මේක අල්ලන්න දෙයක් නෑ ඒක අභය කරන්නට දෙයක් නෑ හරයක් වටිනාකමක් තියනවා කියලා ගන්නට දෙයක් නෑ සුසු නාම ධර්ම ටික ඇති වෙලා කියලා අනේක පමණයි නේද කියන පැහැදිලි ප්‍රත්‍යක්ෂ අවබෝධයක් තමන්ගේ පිටතට ඇති වෙනවා මේක හැමෝටම ඇති වෙනවා කියලා නෙවෙයි මා කියන්නේ භාවනා දිනු කෙනෙකුට ප්‍රඥා දිනු කෙනෙකුටයි තේරෙනවා. ඒ කියන්නේ ඇති වෙනකොට මේ බාහිර අරමුණු වල කිසිම වැදගත් භාවයක් නැහැ. අපි අපේ දෙන තරම් ලස්සන රූපයක් තියෙනවා කියලා මතකයි ඔය ලස්සන රූපේ දිහා බලන අපි ලස්සනයි ලස්සනයි ලස්සනයි කියලා හිතනවා කියලා හිතනවා. එහෙනම් හිතනකොට Tamange හිත තුළ ඒක ලක්ෂණයි ලක්ෂණයි කියලා හිතන සිතිවිලි ටිකක් කරන වෙන දෙයක් හිතන්නේ නැහැ. ඒ රූපේ ලක්ෂණක් කොහෙත් නැහැ. රූපේ කතාවක් කොහෙත් නැහැ. ඒ මොනවත් නෑ ඒවා හිත තුළ තියෙන සිතිවිලි ධර්ම සමනලම මෙන්න මේ පැත්තේ සංස්කාරස්කන්ධය කියන්නේ අවබෝධයෙන් හරියට සමන්ත බඳ ගන්නට පුළුවන් වුණොත් පැහැදිලිව කියන්නේ ඒ විදිහට හැදිනව පේනවා සමාන මෙතෙක් සංස්කාරයේ සංස්කාර ලෝකයේ සංස්කාර ගමනේදී කොටෙක් දුරට මුලාවී සිටියාද කියන කරුණ. ඒ කියන්නේ අපේ සංසාරයේ පුරා ඉදිරියට මෙරිගන්නවා. මේ මනසේ උපදීපදී සංසාරයේ ගමන කරේ අන්තිසාරයේ සාන්නේ අවිද්‍යාව සමාගයේ සිට තුළ ක්‍රියාත්මක වන නිසා. අවිද්‍යාව කියන්නේ මේ වගේ සමහර දෙනෙක් හිතාගෙන ඉන්න විදිහට මම හොයාගන්නට බැරි බරපතල අමාරු දෙයක් නෙවෙයි සමාජයේ පිටතලම ක්‍රියාත්මක වන ධර්මතාවය. මොකදක් දන්නේ ඒකයි අයිඩියාව කියන්නේ. දන්නේ කියනකොට මේ දේවල් දන්නේ. ඒ කියන්නේ දැනගන්න පුළුවන් දැනගන්න මේ ආකාරයෙන් නොවේ නම් එතන තියෙන අයිඩියාව. අපි රෝගයන් දැකලා රූප සංකේතන වලට සංස්කාර කියලා කියන එක දැනගන්නට පුළුවන්. මේ දැනගන්නකොට ඒ රූප සංකේතන ධර්මයන් ක්‍රියාත්මක වීමේදී සිදුවන සත්‍යමය පරමාර්ථමය ක්‍රියාදාමයේ මේකයි කියලා දැන නැත්නම් ඔතන විද්‍යාවක් නෑ. මනෝ රූපය පිළිබඳ පහළ යන සිතිවිලි රූප සංකේතනා කියුවට සත්‍ය වශයෙන් ඒක මනසේ ඇතිවන නාම ධර්මයන්ගේ ඇති නැති යාමක් හැර වෙන දෙයක් නෙවෙයි. ඒක සාමාන්‍ය කෙනෙකුට දකින්නට බැරි දෙයක්. ඒ දකින්නට බැරි තත්ත්වය නොදකිනවා. දැන්නේ ඒක ඒකයි වෙන ආඥාවක්. සම්මේ සිමෙන්නම් මෙතන තියෙන අවිද්‍යාව ක්‍රියාත්මක වෙනවා. ශබ්ද සංකේතනා පිළිබඳ සංස්කාර සංදී අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ අපි මේ කියන්නේ. එතකොට ගන්ධ සුවඳ පිළිබඳව දිවට දැනෙන රස පිළිබඳව කායට දැනෙන ස්පර්ශ පිළිබඳව මනසට දැනෙන විවිධ අරමුණු පිළිබඳව මේ ආකාරයෙන් අවිද්‍යාවක් ක්‍රියාත්මක වෙනවා. නොදස්සමක් මූලිකමක් ක්‍රියාත්මක වෙනවා. ඇත්ත දකින්න අර්ථ දකින්නට බෑ මුලාවෙන්. මෙන්න මේ මුලාව තිබෙන සංස්කාරන අපේ සිත තුනේ සංස්කාර ධර්ම මොනවද? රූප සංකේතන, ශබ්ද සංකේතන ආදී ධර්ම. අපි හිතනකොට යම්කිසි දවසක මේ අවිද්‍යාව අපි අයින් කළා කියලා. අයින් කළා කියන්නේ తాවකාලික වශයෙන් බලෙන් අයින් කිරීමක් නෙවෙයි සම්පූර්ණයෙන්ම ගැලවිලා ගියා. ගහක මුල් බලනවා. එහෙම වුණොත් අවිද්‍යාව ඔබේ සිත තුළ නිරුද්ධයි. නිදලක් නෑ. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියන අවිද්‍යාව නිරෝධ සංඛාර නිරෝධ. අවිද්‍යාව නිරුද්ධ වෙච්ච නිසා සංස්කාර ගලන්නේ. එතන සංස්කාර කියනකොට මේ හඳුනා කායික ක්‍රියා වාචික ක්‍රියා මානසික ක්‍රියා වෙන දක්වන කුසල අකුසල ධ්‍යාන සිත් වෙන දක්වන. ඔය මොනවා වුණත් ඔක්කොම නමදන්නේ. මොකක්ද මොකක්ද කියන්නේ කායක ක්‍රියා කියන්නේ නාම ධර්ම. අපිට යම් කිසි දෙයක් ක්‍රියාත්මක කරන්නද සිතුවිල්ලක් ඇති වෙන්නේ නැත්නම් කයින් බවක් කරන්නේ. කායක ක්‍රියා සෑම එකක්ම නාම ධර්ම මූලික වෙලා කරන්නේ. කුසල අකුසල කර්ම. වාචන ප්‍රක්‍රියා ගෑම එකක්ම නාම ධර්මයක් මූලික වෙලා ඉතිවන්නේ. වාමාචන ක්‍රියා ගැන කියන්නට දෙයක් නෑ. එතකොට කායික ක්‍රියා වාචික ක්‍රියා මානසික ක්‍රියා කියන අදහස් වලින් කුසල අකුසල ක්‍රියා සෑම එකක්ම හිතවිලි මතකෙනවා. මේක හිතයි බුදුහාමුදුරුවෝ කියන්නේ චේතනාව මුත්‍ය එකන්නම් බලන්න කියන්නේ. චේතනාව මොහොනම කාමයයි කියනවා. චේතනිකා පන්නන කලෝටි කායේ නම් වාචා මනස ඉතින් ඒ චේතනාව නැති කරගෙන තමයි කයින් හරි වචනයෙන් හරි මනසින් හරි ක්‍රියාදාමයක් සිදු කරන්නේ කියලා. බුදුහාමුදුරුවෝ කියන ප්‍රකාශ කළේ ඔයන්නේ දේවල් දැන පැහැදිලි අවබෝධයක් සම්මාසයේ සිට තියෙන දැකලා ඒ අවබෝධයෙන් කරන කෙනෙකු ප්‍රකාශය. ඉතින් අපේ අවාසනාවකට අද කාලේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධම්මවල ඒ බුදුහාමුදුරුව අවබෝධ කළ ධර්මයේ හරියට දකින්න බැරුව මතක දාස්වල ඉන්දියගෙන නොයේ තැන්වල ප්‍රශ්න වෙන නොයේ තැන්වල දේශනා කරන ඒ නිසා මිනිසුන්ට සෝවාන් තේරුම් ගන්නට තරම් තමන්ගේ ප්‍රශ්නාවක් නෑ. ඒ තමන්ගේ ප්‍රශ්න තියෙනවා නම් ඔය කාගේවත් කියපු එකක් පොතකට කියනවා ඕනේ නෑ. තමන්ට මේක තේරුම් ගන්න පුළුවන් ශක්තිය නෑ. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒ නිසාම ඒකම මේ ධර්මයේ නඩ ප්‍රයෝජනෙට ගන්නට බැරි වෙනවා. මේ ධර්මයේ ධර්මයේ ප්‍රයෝජනෙ ගන්න අඩුයි. ධර්මයේ ප්‍රයෝජනෙ ගන්නවා කියන්නේ දැන් මේ ධර්මයේ අනුව කටයුතු කරනවා නම් සංස්කාර ස්කන්ධ සංස්කාර ස්කන්ධයේ පිළිබඳව සමාජයේ සුදස අවිද්‍යාව මේ ආකාරයෙන් ක්‍රියාත්මක වෙනවා මේ ආකාරයෙන් අවිද්‍යාව ක්‍රියාත්මක වන නිසා මේ මේ මේ විදිහට රූප පිළිබඳ සිතිවිලි වෙනවා ගන්ධ සමඳ පිළිබඳ සිතිවිලි වෙනවා ජීවිත දැනෙන රස පිළිබඳ කනට දැනෙන ශබ්ද පිළිබඳ විවිධ ආරම්භ පිළිබඳ සිතිවිලි වෙනවා තේජය ගැන නාම තේජය වාස්තනාවේ ගැන ඉතින් ඔක්කොම සිතිවිලි වෙනවා මේ කල්පනා කරන්න මේ සිතේ දැන් එක මනසේ කරාපි ඉස්සලහම පිටිපිට සිතේ මොකටද බලන්නේ හිත එක කරගන්න බෑ. සිතට මේ දාකාරයෙන් සිතේ ගලා යාමේ මූලික හේතුව අවිද්‍යාව සිත තුළ තිබෙනවා. නම් කෙනෙක් මේ සිත තුළින් අවිද්‍යාව නිරුද්ධ ගියා නම් අර ලාභ මොනින් මොනින් උඩට දැම්මා. මේ දාන ගමන් සම්ම ගලලා දැම්මා. එහෙම ගැලවෙන්නේ කියන්නේ එවැනි කෙනෙකුට නිරන්තරයෙන්ම සමානයි. කියන්නේ නිතරම සංසුන් වෙලා නේද දැනපත් වෙලා ඔය පවතින සමාධි මට්ටමක් තියෙනවා. ඒකට කියන්නේ පටිච්චසමුප්පාද සමාධි කියලා සංසුන්ීය සමාධිය. එතකොට මේ සංසුන්ීය සත්‍යයෙන් පස්සෙන් නැත්තේ අර කියපු අවිද්‍යාව සමාගයේ සිටතම ඇතිලා ඒ අවිද්‍යාව නිසා පහළ සිත් සංස්කාර දාන්න බලාගෙන යන්නට පටන් ගන්නවා. එහෙනම් මේ සත්‍ය හරියට සංස්කාර නෝ සංස්කාර සංදේ ගැන හරියට අවබෝධ කරගන්න ඕනේ. සම්මත හොනෝන් වෙනවා මේ විදිහට ඔක්කොම සංකේතනාවන් සිටිවිලි පමණයි ඒ සිටිවිලි ඇතිවන්නේ අන්තිසක්ෂාණයේ මෙලෙසින් අවිද්‍යාව ක්‍රියාත්මක වන නිසා ඒ නිසාම අවිද්‍යාව පාදක වෙලා මේ අරමුණ වල්ලාගෙන අපි දඟලනවා දඟලන්නේ කොහොමද? ලෝභයෙන් දඟලනවා, ද්වේෂයෙන් දඟලනවා, මෝහයෙන් දඟලනවා. ප්‍රධාන වශයෙන් ওই තුන. අනිත් පැත්තට අලෝභයෙන්, අද්වේෂයෙන්, මෝහයෙන් ඒ පැත්තට තුනයි. ලෝභ දෝෂ මෝහ කියන එක නියම දාන්න. ඕවා අයින් කරගන්න ඉතුයි බය කියලා දාන්න. මේ අලෝභ දෝෂ මෝහ කියන ඒවා හිතාන්නේ මහා ලොකු දේවල් සබාවට දේවල් වඩාවට දේවල් කියලා තියෙන දේවල් ආදී ලක්ෂණ. මේ අනිමේපේ කියලා කෙනෙකුට කියනවා සාමෝධ කරගන්නට බෑ. දැන් අවිද්‍යාව නිරුද්ධ කරගෙන ඔක්කොම සංකේත දාලා තියෙන ඒ නිසා ප්‍රසාර කරන්නේ ඥාන ප්‍රසාර කරන්නේ නැහැ. සෑම කුසලයක්ම කරනකොට අලෝබදෝ සමෝහම කියන කුසල මූල ධර්මයන් ක්‍රියාත්මක වෙනවා. ඒවා ඒ ස්ථානයේ සුදුසු සුදුසු පරිදි අකුසලයක් කරනකොට ලෝභ දෝෂ මෝහ කියන ධර්මයන් ඒ කොන ඒ කියන අකුසල මූල ධර්මයන් ක්‍රියාත්මක වෙනවා. ඒ අකුසලයට සුදුසු සුදුසු පරිදි කියන්නේ ලෝභයේ තියෙනකොට මෝහයක් අනිවාර්යෙන් වෙනවා. ද්වේෂයේ තියෙනකොට මෝහයක් අනිවාර්යෙන් වෙනවා. මෝහය සංයමත් වෙනවා. මේ දෙකම අපේ ජීවිතයේ සුදුසු සුදුසු පරිදි කියලා. එතකොට මේ විදිහට අවිද්‍යාව සිතට ක්‍රියාත්මක වන විට තිබෙන විට ඇහැට පෙනෙන රූප පිළිබඳව ලෝභ සිතිවිලිත් ඇති වෙනවා, ද්වේෂ සිතිවිලිත් ඇති වෙනවා, මෝහ සිතිවිලිත් ඇති වෙනවා. මෝහය කියන්නේ මොනවා වෙනවා? අනේ මේ ආදර්ශනයි, මේ කාන්තාවන්, මේ පිරිමියෙක්, මේ තාරුණයෙක් ඔය උපන්දි මොහේ සම්බන්ධයෙන් පිළිවෙල සාක්ෂියක් නෙවෙයි ඇත්ත නැති ඇත්තක් නෙවෙයි නැති දෙයක් ඇති දෙයක් දෙකෙන් ඉඳලා වරින්න මුලාවලා ඉන්නවා එතකොට ඒ විදිහට එහෙම හිතනවා නැත්නම් ඉතින් මේ ආශෝකත් වේවා දුක් වේවා ආදී වශයෙන් හිතන කුසල පාපික සිතින අනිත්‍ය දුකය නාමය ආදී වශයෙන් සිතන සිතින ප්‍රඥා සංකේත සිතින අමෝහ සංකේත සිතින ඇති වෙනවා නැත්නම් Taman දැහැට දැකපු රූපයක් පිළිබඳ අලෝභයක් ඇති වෙනවා මේක දාන් දෙන්නට ඕන මේක පවත්වාගෙන යන එකෙන් හොඳ නෑ ආදී වශයෙන් නැත්නම් මෛත්‍රී අධිදේශක කෙනෙක් කියන කොයි ආකාරයෙන් හරි මේ ලෝභ මූලික හෝ ගොනසරි මේ ලෝභ නෙමෙයි අකුසල මූලික හෝ කුසල මූලික ඒ ධර්මතාවයන් ක්‍රියාත්මක වීම තුළින් කුසල කුසල කර්ම සංස්කාර ජනනය වීමක් සිදෙනවා මේක මේ කුසල අකුසල සංස්කාර ඇතිදී තියෙන ක්‍රියාවන් නිසා කෙනෙකුට මරණ මොහොතේ සිත නතර කරන්නට බෑ. දේහයෙන් සිත මේ විදිහට ඇති නැති නැති අනේක පොරොන්දු කරලා පොරොන්දු කරලා ජීවිතේ පුරාම සිටි සංසාරේ පුරාම සිටි. සංසාරේ පුරාම ඒ ආසාවෙන් පුරුදු කරලා පුරුදු කරලා පුරුදු කරලා ආවේ. මොනවද පිටතින් කරන්නේ මේක මේ මරණ මොහොත උකවල නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි වේගයෙන් ක්‍රියාත්මක කරන ක්‍රියාදාමයක් වහාම එක සමයකින් නවත්තන්න බෑ ඒක ධර්මතාවය ඕනෑම දෙයක් වේගයෙන් ක්‍රියාත්මක කරනවා නම් අති වේගයෙන් එක සමයකින් නවත්තන්න බෑ ඒ වේගයෙන් ටික ටික අඩු වෙලා තමයි නවත්තන්නේ එතකොට මේ සිිතේ අපි මේකේ මනින්නට උපකරණයක් නැහැ මේ ලෝකෙ කොතනකවත් හදන්න ගන්න බැහැ මේ උපකරණය එතකොට අතිවේගයෙන් ක්‍රියාත්මක වන මේ සිත මේ ශරීරයේ ඉඳලා උපදින්නට හැකියකම නැතුව යනවා. ඒ කියන්නේ මේ සංවේදී සිතක් උපදින තන සුදුසුතාවය නැති යනවා මරණයට පස්සේ. එතකොට ඒහා සම්බන්ධ මේකට මේ සිත ඇතුළ නැතුව ඒකටම සම්බන්ධ වූ ඊළඟ සිත කොහේ හරි පැනගෙන ඉන්න උපදින්නට. බදලාර සිටිනේ සංස්කාර ධර්මයන්ගේ ක්‍රියාදාමයේ වේගවත් ක්‍රියාත්මක වන සිදුවේ සිදුවේ ගියා. බන්න මොහොතේ මේ ධර්මතාවයේ සිදුවන වෙලසෙම ඒක නිසා මේ ජීවිතයෙන් ගැලවෙනවා සිට ඒ මේක කොහොමදනවා ඒකට සම්බන්ධ වුම ඊළඟ සිට කොයිකයි සම්පූර්ණයි. එන්න මේක දකින්නට පුළුවන් සංස්කාර සංදේ අනුබලයක්. එතකොට යම් කිසි කෙනෙක්ගේ චිත්තවල අවිද්‍යාදී ධර්මයන් සම්පූර්ණයෙන් නිරුද්ධ කරනවා නම් අර විදිහට සිතිවිලි ගන්නට මනසේ අර සංසුද්ධිය සමාධියක් වෙනවා කියලා මොනවත් සිතිවිලි නැහැ ඒ නිකන් චිත්ත තියෙනවා කියලා. ඒ චිත්ත තියෙනවා නම් මරණ මොහොතේ එන්න නැහැ කර්ම සංස්කාර. අර විදිහට වේගින කර්ම කරන සිතේ වේගවත් කියලා මේ සම්පූර්ණයෙන් කපා හැරෙනවා. හිත මෙතන වෙන සංසුන් වෙන සංසිඳනවා. එතකොට අර සිතේ ඉඳලා යාමේ ශක්තිය හොයන්නේ නැහැ බව ශක්තිය නැහැ සිත තුළ පවතිනා වූ ඒක මම ඒකට කියන කර්ම බව ශක්තිය කියලා ඒ කර්ම බව ශක්තිය නැහැ ඒක නිසා මේ සිතේ ඉඳලා අර සියොන් දැනීම මාසේ ජීවිතේ පාතන තේකම පාදිනවා ඒකට පවතින හේතු තියෙන හේතු තියෙන තාකල් හේතු තියෙන යොදනාට පස්සේ පහනක් නැසෙන්නේ ඊට පස්සේ තාක්ෂණය මුලින් දෙන්නද බැහැ ප්‍රතිසන්දේ ඥානය ගෙනෙන්නේ නැහැ මෙන්න මේක දකින්නට පුළුවන් සංස්කාර ස්කන්ධේ හරියට දැක්ක. මේක නිසා බුදුහාමුදුර ප්‍රකාශ කරන්නේ මහණෙනි ස්ථාන හතේ දක්ෂ භාවයේ ඇති කරගත් විශ්වයට සත්පත්තහන් කුසලෝ වික්‍රේ දුක්ඛෝ සියුද පරික්ෂණ නිර්මාණ පිළිබඳ තුන් ආකාරයකින් නුවණින් දෙමසෙන් නිසා බලන්නට පුළුවන් වූ වික්ෂව නැත්නම් ඒ වික්ෂවට නම් තියෙනවා සත්‍ථාන කුසලෝ මෙත්තේ නිකෝ දේන පරිච්ඡේ ඉමස්මින් ධම්ම විනේ උත්තම කුසලෝ කිච්චති විචිතවා කේවනි ආදී වචන තිබේ මේ භක්මචාරී ජීවිතේ ගත කළ නිමසල කලීත දේවල් කර කරලා ඉවර වෙච්චි උත්තම කුසලයක රහතෝ කෙනෙක් කියලා කියනවා එයා බුදුදහමේ මහන්සියේ ආවාට ගියාට කියපු දේවල් නෙවෙයි සත්‍ය වශයෙන්ම සිදුවෙන සත්‍ය වශයෙන්ම සිදුවන ආකාරය දැකලා කියන වචන. ඒක නැතුව මේ බුදුහාමුදුරුවෝ ශිෂ්‍යයන් ප්‍රකාශ කරන කෙනෙක් නෙමෙයි. එනිසා මේ සංස්කාර ස්කන්ධය පිළිබඳව දැක්කහට එකකින් දැක්කොත් එන බුදුහාමුදුරුවෝ මේ සූත්‍රය පටන් ගන්නකොට කියපු කාරණා කොයිතරම් දුරට සත්‍යද නිවැරදිද අදත් අත්දකින්න පුළුවන්ද කියන කරුණ සමන්තම තේරෙනවා. එතකොට තමයි බුදුහාමුදුරුවෝ කවුද කියලා දකින්නේ. අනේ බුදුහාමුදුරුවෝ මේ විදිහට කිව්වේ මේ විදිහට දැකගන්නට කියලා. ඉතින් මේක එදා කියන්නේ ඔබ දෙනකොට ඔය විදිහට දකින්නට බෑ ඔය විදිහට දැන් පොතේ දාන්නේ කියන්නට බෑ. ඒක නිසා මම පිට දාන්න ඕනේ මේකෙන් කියනවා කියනවා කියනවා. ඉතින් ඒක නිසා මිනිස්සුන් දැක්කලා තියෙන ලෝක සංස්කෘතියක් දැක්කලා තියෙන ඒ පසුබට යනවා නම් ඉතින් ඒ නිහාට අනකට නැහැ. බුදුහාමුදුරුවෝ ලස්සන උපමාවක් කියනවා අන්න තමයි මේ පළවෙනි අන්ධයා සුදු හැරයතියක් අරගෙන යනවා. අන්ධයාගේ හැරයතිය හැරයතිය අල්ලගෙන යන පාරවල්වලට හරහා යනකොට මේක මුතු නැත්නම් අතින් යන්නේ හැර හැරයතිය තවත් අන්ධයෙක් කරගන්නවා. මේ අන්ධයාගේ හැරයතිය තවත් අන්ධයෙක්. මේ අන්ධ බැලක්. ඒක දැන් අන්ධ ප්‍රවේශ කරනවා. අන්ධ බැලක් කියන්නේ මේ බැලේ ඉස්සෙල්ලාම යන ආන්දය දන්නේ නැහැ දෙවෙනි තුන්වෙනි හතරවෙනි ආදී ආන්දය දන්නේ නැහැ මේ කොහෙද යන්නේ තියෙන්නේ නැහැ වල දන්නේ නැහැ ගොඩ දන්නේ නැහැ පරිසම් කියන්නේ අර ඒක යනවා අන්නේ ඒවැනි සත්‍යයක් කියනකොට මේ බුද්ධ ධර්මය හරියට පාරමිත වශයෙන් අත්දකින්නට බෑ අත්දකින්නට බැරුණාට පස්සේ මේ සංඥා ප්‍රතිවේද බුද්ධ ශාස්ත්‍රයේ නැති වෙන පටන් ගන්නවා පිටින් බුද්ධ ශාසනය කියන්නේ මේ ධර්මයෙන් මේ ධර්මයෙන් සාන්දිටික වශයෙන් ලැබී හැකි ඒ ධර්මතාවයන් අවබෝධ කරන සෝවන් ආදී මාර්ගඵල අවබෝධ කරන නිවන දකින්නට පුළුවන් ශක්තිය. එන්නේ දෙන්න පිළිපිරියක්. ඒ නිසා මේකට මේ කියපු කාරණා සමහරට ගැඹුරු වෙන්නත් පුළුවන් මට කියන කතාව. මේකට තීරණ විදිහම ටිකක් තියෙනවා. ඒ ගැඹුරෙන් කියවොත් මේ ඊට පස්සේ කවදාවත් මේ පැත්තට තින්නේ නැහැ. මොනවා කියනවා වඩා තේරෙන්නේ නැහැ. මේ උපේක්ෂාව මේක පිළිබඳව ගැඹුරින්ම කියලා කියලා හිතන්න දෙපා. පරිල වශයෙන් මෙයට තේරෙන කාරණාවක් මේකයි. එතකොට අපි අද කතා කරන්නේ මේ සංස්කාර සම්බන්ධය ගැනයි. ඒ සංස්කාර කියන වචනේ විවිධ විවිධ තැන්වල බුදුදානන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඒ සෑම අවස්ථාවකදීම දැක්වෙන්නේ එකම අර්ථයක් නොවේ කියන කාරණාවයි අපි ප්‍රකාශ කරන්නේ. සෝඩා විද්‍යාවචය සංඛාරා සම්බේ සංඛාරා නිච්චා නැත්නම් සම්බ සංඛාර සමතෝ ආදී තැන්දීනම් අපි මේ පංචස්කන්ධයේ රූප වේදනා සංඥා සංඛාර කියන තැන සංස්කාරය කියන වචනය අපි ප්‍රකාශ කළේ බුදුහාමුදුර ප්‍රකාශ කරපු ආකාරයට රූප සංකේතනා සම්බ සංකේතනා ගන්ධ සංකේතනා රස සංකේතනා පොට්ටබ්බ සංකේතනා ධම්ම සංකේතනා කියන පහයි. ඒ රූප, ශබ්ද, ගන්ධ, රස කායද දැනෙන ස්පර්ශන අනුසඳන විවිධ අරමුණු පිළිබඳ සිතිවිලි වල තමයි සංස්කාර කියලා කියන්නේ පංචස්කන්ධ කතාවේ සංස්කාර කියලා කියන්නේ. අද ධර්ම ක්‍රමයක විදිහට කියහල විදවල් කතාව නෙවෙයි. ගායකයක ධර්ම 52ක් තියෙනවා. ඒ 52කින් වේදනා සංඥා දෙක හැර ඉතින් ඒවට සංස්කාර කියලා කියනවා කියලා අභිධර්මයේ දැක්වෙනවා. අපි මගේ දේශනාවල කිසිකේක අභිධර්මයේ ගාවන් ගන්නේ මොකද පාරික් වශයෙන් අත්දකින්න බැරි නිසා. ඒක පහයෝග වශයෙන් අත්දකින්න පුළුවන් ආකාරයේ රූප සංචේතනාදී කර්ම ප්‍රකාශ කළා. බුදුහාමුදුර මේ සූත්‍රයේ දක්වන්නේ සංස්කාරයේ සංස්කාර දක්වීම කියනකොට ওই වචන පහ පමණයි. ওই වචන හය පමණයි. වෙන එකක් පමණයි. ඒකට මේ වචන හය වලින් පායෝගික වශයෙන් මේ ධර්මයේ විනිවිද දැකලා කියන්නට පුළුවන් අවබෝධ කරගන්න පුළුවන් සත්‍යය තමයි නැති වෙන්නේ. මේ මෙයා කොටස් කරන්නේ. ඒක නිසා ඒ අවබෝධය සමාවිෂම නැති කරගන්න පුළුවන්. එතකොට මේ සංකේතනා, රූප සංකේතනා ආදී වශයෙන් අපි මේවට කියවට සත්‍ය වශයෙන්ම කියන්නේ මනෝ සංකේතනා පමණයි කියන එකයි අපි ප්‍රකාශ කරන්නේ. රූප පිළිබඳ, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ආදී පිළිබඳ සිතුවිලි ඇතිවෙන ඔක්කොම මනසෙන් ඇත්තෙන්ම තියෙන මනෝ සංකේතන නමුත් අර හඳුනා ගන්න ඕන නිසා හඳුනා ගැනීමේ පහසු නිසා පහසු සඳහා නැත්නම් මේ සංකේතන ඇතිවීමට හේතු පාඩකෝ කරුණ නිසා අපි මේවාට කියනවා රූප සංකේතන, ශබ්ද සංකේතන කියලා. මේ සංකේතන හරියට ඒ ආකාරයෙන් තේරුම් ගත්තොත් තමන්ගේ සිතුවිලි ඇතිවෙන නාම ධර්ම හැර වෙන දෙයක් නෙවෙයි කියලා ප්‍රඥාව දිනුනලා තියෙනවා නම් Tamanට තේරෙනවා මේ ලෝකේ කිසිම අරමුණක කිසිම වැදගත් භාවයක් නැහැ. Tamanගේ සුපිරිදක් ඇති වෙලා ඔය නැති වෙන අයිති. හොඳ දෙයක් ඇති වුණා සිද්ධ දෙයක් ඇති වෙලා නැති වෙලා ඒ නරක දෙයක් ඇති වුණා සිද්ධ දෙයක් ඇති වෙලා නැති වෙලා ඒ ඒ ළඟදී ළඟදීම ගෙදන් යන මයි වස්තුවේ නිවන් දැකම කියන එකේ අපි සුභ විමෝක්ෂය ගැන වචනයක් දෙනවා කියලා තියෙනවා. එතෙන්ද කියලා වාසිය තියෙනවා අසුබයි අසුබයි කියන එක සිිතේ තියෙන හැඟීමක් විතරයි වෙන මොනක් නැහැ කියලා මේක මම විශේෂ පදවල අන්තර්ගතයි. මේ දඬුවම් පොතේ කියනකොට මේ කරුණ මතක් කළා දැනට මේ විදිහට මේක අදාළ නිසා. එතකොට මේ විදිහට තමන්ගේ සුපතල සිිතේ ටිකක් ඇතිවීම නැතිවීම හැර මෙතන කිසිම බාහිර ලෝකයක කිසිම දෙයක කිසිම වැදගත් භාවයක් නැහැ. මෙන්න මේ සංකේතය හරියටම අවබෝධ වෙනකොට තමන්ගෙතම තේරෙනවා තමන්ගේ සිත තුළ අවිද්‍යාව නොදක්කම මේවා පිළිබඳ නොදක්කා නොදන්නාකම තිබුණ නිසා රූප පිළිබඳ සිතිවිලි තුනා ගලසමන පිළිබඳ රස පිළිබඳ විවිධ සිතිවිලි ගන්න පටන් ගන්නවා මේ සිතිවිලි ගැනීම සිදු වෙන විට අනිත් ලෝභ දෝෂ මෝහයෙන් කම්පිත වෙන දක්වා අලෝභයෙන් දෝෂයෙන් අමෝහයෙන් යුතුවන්නට පුළුවන්. ඒ කියන්නේ කුසල මූලව කුසල මූලයේ සහිත කරන්නට පුළුවන්. ඒකෝට අපසල මූල දුනොත් කියන අපසල කුසල මූල දුනොත් කියන කුසල. මෙන්න මේ ආකාරයෙන් මේ රූපාදී අරමුණු පිළිබඳ ඒ ලෝභාදී කුසල හෝ අපසල මූල ධර්මයන් පහළ වීම නිසා කුසල කුසල ධර්මයන් දැනෙනවා. මෙන්න මේ කුසල කුසල ධර්මයන්ගේ ස්වરૂපයේ තිබෙන කාක්කල් කන්න සංස්කාර වෙනවා අවිද්‍යාව වෙනවා සංකාර. මෙන්න මේ සංස්කාර අවිද්‍යාව නිරුද්ධ කරනවා කියන නිතර වෙනවා කියලා අපි ප්‍රකාශ කළා. එතකොට කන්න සංස්කාර වෙන්නේ නැහැ. එවැනි කෙනාට නම් පැහැදිලිවම පේනවා අවිද්‍යාව කියන නිසා මේ චිත්තකම සිතේ ගරායනයට පටන් ගන්නවා මරණය කොට මෙහෙම වෙනවා එතකොට නැවත දෙනවා මෙහෙම සිදුවෙනවා ඉතින් මේ ඔක්කොම නිරුද්ධලා ගියානම් කර්ම සංස්කාර නැත්නම් මොනක්වත් අල්ලලා නැත්නම් මේ වෙන මොහොතේ මේ සිත පමණක් නිවනාසේ නිවනවා කියලා දකින්නට පුළුවන්. ඒ ආකාරයෙන් පටිච්චසමුප්පාදයේ ගම්භීර වූ අවස්ථාවක් තියෙනවා විද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියන එක. අවිද්‍යාව නිරෝධ සංඛාර නිරෝධ සංඛාර නිරෝධ විඥාන නිරෝධ කියන එක. ඔන්න ඔය ධර්ම සාමයේ පැහැදිලි නිවන අත්දකින්නට පුළුවන් සංස්කාර ස්කන්ධය පරිණිත නිවන දකින්නට පුළුවන්. මේ ඔක්කොම දකිනකොට සම්මතව තේරෙනවා තමනුගේ සිත තුළ සිටින ටිකක් ඇදෙන්නේ නැති යාම හැර වෙන මොකක්වත් මේ ලෝකේ නෙමෙයි. සාමාන්‍ය පුතා ගැන හිතුවා සිදුවේ ටිකක් ඇදෙන්නේ ගෑණියක් ගැන හිතුවත් මිනිහෙක් ගැන හිතුවත් නැත්නම් මොනවා හෝ දෝදාන්නේ සංගාමයේ මොන දෙයක් ගැන හිතුවත් සාමාන්‍යයෙන් සිතන සිතේ ටිකක් ඇති වෙනවා නැත්නම් මේ ඇති වෙන සුඛෙන්නේ ඔය සුඛවතේ මොකන්ද ඇති වෙන ගමන් නැති එන්නේ නැති වෙන ගියාට පස්සේ ඒවා නිවිලා ඉතින් ගන්නට දෙයක් නෑ හරය අගයක් සාරයක් වටිනාකමක් මොකක්ද එතකොට මේ ආකාරයෙන් මේ නිස්සාරයෝ ධර්මකාරයන්ගේ නිතර භාවයේ සංගීත දැක්කොත් අසාර ධර්ම අසාර වශයෙන් දක්නවා කියන්නේ බුදුහාමුදුරන් කියනවා එයාට පුළුවන්කමක් ලැබෙනවා මේ සිතිවිලි ඔක්කොම අයින් කරලා සිතේ කරන්න. මේ හිස් භාවයේ පවා දැනීම මාත්‍රක ඒක අනිත්‍යන ආත්මාවයෙන් දැක්කොත් එහෙම අවබෝධ වුණොත් තමයි ඒක ඉක්මවා යන නිවන ලබන්නට පුළුවන්. ඉන්ජලම තාක්ෂේ තුනක් ගන්නට පුළුවන්. ඒකට මේ දක්වා කියන ධර්ම කර්මවල ප්‍රතිසාරාංශය තමයි අවසාන වශයෙන් ප්‍රකාශ කරන්නේ. එහෙනම් කල්පනා කරන බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අන්තර්ගත වෙන එදා ගැඹුරු සනාතකව සරල වශයෙන් මේකට අපි කියනවා ඒ ධර්මයේ අවබෝධයක් නුනත් යම් කිසි කුසල සංස්කරණයක් ගන්න තුන මේ කුසල ශක්තිය බලයෙන් ඒ වගේම වෙනස් කරන සීමාවිත සංවර බලයෙන් මේකට මේ සංස්කාර ස්කන්ධයේ යථාර්ථය වගේම පංචස්කන්ධ ලෝකයේ යථාර්ථය යථාපරිදි අවබෝධ කරගෙන මේ පංචස්කන්ධ ධර්මය සම්පූර්ණයෙන් සිටින් ආදැරලා නිවනේශායතන සංස්කාරක සම්පූර්ණයෙන්ම නිම කරන්නට මෙන්න වාසනාවක් උදා වේවා කියලා අපි ආශිර්වාද කරලා මේ දේශනාව දැන් නිම කරනවා. දෙවියන් දමකින් දෙනවා ආකාශත්හාදී ගැන පාඩේ ගැන ආපාසකාරී මුම්මල් භාවේ වනාමයි විකාශනයන් කරනවා සාතනන් දක්වන සාතනන් ආකාශකාරී ගාමයි පුතාසනයන් කරනවා සාතනන් දක්වන දේශනන් ආකාශකාරී වනාමයි විකාශනයන් කරනවා සාසනය කරන නනුපුණිකම් නියමනා නිවාර සමාධනා සදාන සමාධනා මොක්ඛෝයාවනි බාන පත්‍ය ධනමේ සම්මනා පෝක්ෂය සෝ සම්බුද්ධා පංචතෝ නිතේ සේවන්ත කල්පතිනේ යමලේ හත්සන සේවා පන්නහත්සත් සත්‍යවා එවැනි සංසේම ධර්මයක සරල හේතු උපනිෂේයවා අභිවාදන සීලස් සම්බද්ධා පචායනා සත්තාවෝ ධම්මා වන්දන්ති ආයුවන් සම්බලං ආරෝණෝගේ සංකල්පේ සංසංකල්පේ විතරතෝනේ බාන සංකල්පේ නාති සම්මයතෝ සෝපතේවා නාසරදීවා Thank you.